කොටින්ට මුදල් දීලා හිතවත්කම්මක් පෑවනං මංහිතන්නේ ඉට අවුරුදු තුනකට පස්සේ කොටියා අවසන් කරන්න වෙන්නේ නෑ එම හිතවත්කමක් තිබුණනම් වෙන විදියට මම හිතනවා ඒක ගැන කියන වෙලාවේ මම දැක්කම ඔහුට ප්‍රකාශ කරලා තියෙන්නේ ප්‍රභාකරන් දැන් ප්‍රභාකරන් නැති ඉඳ හන්නත් බෑ ඒක මේ ඒක ඇත්තද කියලා ඉතින් එච්චරට කිට්ටු සම්බන්ධතාවයක් තිබිලා තියෙන්නේ මාත් එක්ක නෙවෙයි කොටි ප්‍රශ්නේ එන කාලේ ඉඳලම මම පාර්ලිමේන්තුවේ හිටියේ එතකොට පාර්ලිමේන්තුවේ ඉඳලා දේශපාලනයේ අවුරුදු ඒ හැම රජයක්ම කොටියත් එක්ක සම්බන්ධ වෙච්ච හැටි කොටියත් එක්ක ගනුදෙනු කරපු හැටි හා අවසානයේ කිට්ටුවේ වෙච්ච මිනිසුන්ට වෙච්ච දේත් මම දැක්කා. කොයි අවස්ථාවකද සාකච්ඡාවකට අපි ගිහිල්ලා නැහැ අත් එක්ක සාකච්ඡාවට යවුවේ වෙන කට්ටිය. අපි සාකච්ඡා කරන්නේ නැත්තේ නෑ මොකද අවසාන කාලේ දෙපාරක් තුන් පාරක් විතර අපි මහන්සි ගත්තා සාකච්ඡා වලින් මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් ඒකට විසඳන්න බැරි වෙච්ච හින්දා තමයි අන්තිමට අපිට සිද්ධ වුණේ මහවිල්ලාරුවෙන් පටන් අරගෙන අවසන් කරන්න.